තෙරුවන් සරණයි. ආයි බොහෝ වේවා කියලා ප්‍රාර්ථනා කරන ගමන් සුපුරුදු පරිදි අදත් අපි ඔබගේ ආලින්දයට මේ ගොඩවදින්නේ ඔබ අප කාගේ සුපුරුදු වැඩසටහන ගුරුවදන් සිසුම වින්සසරවන සුගත පදවීරණ වැඩසටහනත් රැගෙනයි. ඉතින් සුපින්නතුනේ පරම පූජනීය මහාචාර්ය රේරුකාණේ චන්දවිමල ස්වාමින් වහන්සේ විසින් රචනා කරනු ලැබූ අතිවිශාල ධර්ම ග්‍රන්ථ අතරින් අපි මේ වන විට සාකච්ඡාවට භාජනය කරමින් සිටින්නේ ධර්ම විනිශ්චය කියන ධර්ම ග්‍රන්ථයයි. ඒක ඔබ අප හොඳ ආකාරම දන්නවා. අපි ධර්ම විනිශ්චය දහම් පොතෙත් මේ වන විට විශාල මාතෘකා සංඛ්‍යාවක් සාකච්ඡා කරමින් පැමිණලා තිබෙනවා. පසුගිය වැඩසටහන් වලදී ඔබට ඒවා හොඳට අවබෝධ කර ගැනීමට හැකියාව තිබෙනවා. ඉතින් තවත් විශේෂත්වයක් වන්නේ අපගේ මේ වැඩසටහනේ මහාචාර්ය රේරුකාණේ චන්දවිමල ස්වාමින් වහන්සේගේම ශිෂ්‍ය භික්ෂුන් වහන්සේ නමක් විසින් මේ අපිට මේ දේශනාවන්ට අවශ්‍ය කරන දහම් දැනුම ලබා දීම අනුශාසනා කිරීම තමයි. ඉතින් ඒක තමයි මේ වැඩසටහනේ තිබෙන විශේෂත්වය. ඒ නිසාම තමයි අපි ගුරු වදන් සිසුමුවින් සුසරවන සුගත පද විවරණයයි මේ වැඩසටහන නම් කරන්න ලැබුවේ. ඉතින් අපේ දේශකයන් වහන්සේ සුපුරුදු පරිදි අපගේ ආරාධනාව පිළි අරගෙන අප කෙරෙහි අනුකම්පාවෙන් සියසම ඉදිරි සංකීර්ණ පරිශ්‍රයට අදත් වැඩමවා සිටිනවා. අපි වැඩසටහන පටන් ගැනීමට ප්‍රථම උන්වහන්සේව පාද නමස්කාර පූරකව පිළිගෙන සිටිමු. නම කියනට අවසරයි අතිපූජනීය ආචාර්ය පූජ්‍ය කුකුල්පනී සුදස්සි ස්වාමින් වහන්සේ ඔබ වහන්සේව පාද නමස්කාර පූරකව මම අපගේ වැඩසටහනට පිළිගනු ලබනවා. හොඳයි සුපින්නතනේ පහුගිය වැඩසටහන් කීපය තුළදීම මම පෙර වගේම මේ ධර්ම විනිශ්චය ධර්ම ග්‍රන්ථයේ පවතින බොහෝ මාතෘකා අපි සාකච්ඡා කරලා අපේ දේශකයන් වහන්සේ ආචාර්ය කුකුල්පනේ සුදස්සි ස්වාමීන් වහන්සේ අප කෙරෙහි අනුකම්පාවෙන් අපිට බොහෝ කාරණා අද කාලයට ගැලපෙන ආකාරයෙන් කාලේ පවතින උදාහරණ අරගෙන අපිට පැහැදිලි කරලා දෙන්න. අපේ ස්වාමීන් වහන්සේ අවසරයි. අද වැඩසටහනට අලුත් ආරම්භයක් විදිහට මේ සමාජයේ පවතින තවත් එක් පැතිකඩක් ගැන මම ඔබ වහන්සේගෙන් ධර්ම විවරණයක් බලාපොරොත්තු වෙනවා. අපේ ස්වාමීන් වහන්සේ අවසරයි. අලුත් ආරම්භයක් විදිහට අපගේ මේ වැඩසටහනේට මම මෙන්න මේ විදිහට ප්‍රවේශයක් ඔබ වහන්සේගෙන් ගන්න බලාපොරොත්තු වෙනවා. මේ කුසල අකුසල කර්ම විපාක දෙන්න අපේ ස්වාමින්වහන්ස ප්‍රාර්ථනාවක් තිබීම අත්‍යවශ්‍යමයි. ප්‍රාර්ථනාවක් නැතුව මේ කුසල අකුසල කර්ම පරිසම්දිනවාද? එහෙම ප්‍රාර්ථනාවක් නොකරුවොත් මේ වගේ විපාක අපිට ලැබෙන්නේ නැතිද? අපේ ස්වාමින්වහන්ස මේ ගැන අපිට විග්‍රහයක් කිරීම ඔබ වහන්සේගෙන් බලාපොරොත්තු වෙන අවසරයක්. දෙනවා සර්ණයි හැම දිනාටම ඇත්තටම දැන් අකුසල කර්මවල විපාකයක් ලැබෙන්න 아무තු ප්‍රාර්ථනාවක් අවශ්‍ය නැහැ. එහෙමයි. මොකද කවුරුවක් දුක් විඳින්න මට මේ මේ විදිහට දුක් විඳින්න ලැබේවා කියලා ප්‍රාර්ථනාවක් කරන්නේ නැහැනේ. එතකොට අපිට ප්‍රාර්ථනාව කියන එකක් අවශ්‍ය වෙන්නේ කුසලය සම්බන්ධයි. ඉතින් කුසලය සම්බන්ධවත් සමහරු නගන තර්කය තමයි අකුසල් කළාම ප්‍රාර්ථනා කළත් නොකළත් අකුසලයේ විපාකේ ලැබෙනවා නම් ආයේ කුසල් කරලා විතරක් මොකටද ප්‍රාර්ථනා කරන්නේ. එහෙම. ප්‍රාර්ථනා කළත් නොකළත් ඒකේ විපාකේ ලැබෙනවා. ඉතින් ඒ නිසා ඒක නිකන් අර ප්‍රශ්නා මූලිකව දේවල් බලාපොරොත්තු වීමක් පමණයි. ඒක අනවශ්‍ය දෙයක් කියලා සමහර කෙනෙක් හිතනවා. එහෙමයි. එතකොට මේ තර්කයේ යම්කිසි සත්‍යයක් තියෙනවා. ඒ කියන්නේ අකුසල් කරලා අපි ප්‍රාර්ථනා නොකර දේවල් ලැබෙනවා වගේම කුසලයේ එක්තරා ස්වභාවයක් පවතිනවා. ඒ කුසල විපාකයේ ඇති කිරීම සම්බන්ධ හේතුඵල වශයෙන්. නමුත් ගැටලුව තියෙන්නේ මේ සසර ගමනේ අපි සිද්ධ කරගෙන තියෙන කුසල් වල ප්‍රමාණය වගේ ලක්ෂ කෝටි වාරයකට වඩා අසංඛ්‍ය ප්‍රමාණයකට වඩා අපි සසරේ අකුසල් කරගෙන තියෙනවා. එහෙමයි. එතකොට කරලා තියෙන කුසල කොච්චර බලවත් වුණත් අර අකුසල් වල බහුලත්වය හේතු කොටගෙන ඒ කුසල් වල විපාකය ඇතැම් විට යටපත් වෙන්නට පුළුවන්කම තියෙනවා. එහෙමයි. දැන් ධර්මයේ දක්වන්නේ ditta ධම්ම වේදනීය, උපපජ්ජ වේදනීය, අපරාපරිය වේදනීය, අහෝසි කර්ම වශයෙන්. එහෙමයි. එතකොට ditta ධම්ම වේදනීය කියන්නේ මේ අපි කරන සෑම කුසල කුසල කර්මයකම මේ ජීවිතයේ විපාක දෙන කොටසක් තියෙනවා. උපපජ්ජ වේදනීය කියලා කියන්නේ දෙවන භවයේ විපාක දෙන කොටසක් තියෙනවා. එහෙමයි. අපරාපරි වේදනීය කියලා කිව්වේ නිවන් දකිනාත්ම භාවයේ දක්වාම විපාක දෙන කොටසක් තියෙනවා. එහෙමයි. අහෝසිකම්ම කියලා කිව්වේ ඔය ditthadhamma වේදනීය වශයෙන් විපාක දෙන කොටස විපාක දෙන්නට ඉඩ නොලැබුණොත් ඒ කර්ම දෙවන භවයක විපාක දෙන්න ඒවා හොස් වෙනවා. එහෙමයි. අපි පෙර වැඩසටහන කරත් එහෙමයි අපි සාකච්ඡා කළා. එතකොට දෙවන ආත්ම භාවයේ උපපජ්ජ වේදනීය වශයෙන් විපාක දෙන කර්මය විපාක දෙන්නට ඉඩ නොලැබී ගියොත් ඒවත් අහෝස වෙනවා තුන්වෙනි ආත්මික විපාක දෙන්නේ නැහැ. අපරාපරිය වේදනීය කර්ම නිවන් දැකලා පිරිනිවන් පානතෙක් විපාක දෙන්නට පුළුවන්. නමුත් නිවන් අවබෝධ කරලා පිරිනිවන් පෑවොත් ඒවා විපාක නොදී අවසන් වෙනවා. එහෙමයි. මෙන්න මේ විදිහට අහෝසි කර්ම බවට පත් වෙන්නේ විපාකයට අවස්ථාවක් නොලද කර්ම. එහෙමයි පේසාවින. එතකොට දැන් එහෙමනම් අපිට පිළිගන්නට සිද්ධ වෙනවා කොයිතරම් කර්ම කළා වුණත් ඒවා විපාක නොදී අහෝසි වෙන කර්මක් තියෙනවා. එහෙමයි. එතකොට අපි කරන කුසල කර්ම බොහොමයක් ඒ ගණයට වැටෙන්න පුළුවන් අකුසල කර්ම බහුලන. එහෙමයි. ඒක එක පැත්තක්. එහෙමනම් අපි මේ කුසලය මතු කරගන්නට යම්කිසි ඉලක්කගත කිරීමක් අවශ්‍යයි. දෙවැනි කාරණේ තමයි අපි යම්කිසි කුසලයක් කළාම ඒ කුසලයෙන් කුසල විපාකයේ ඇති කිරීම විවිධ විදිහට වෙන්නට පුළුවන්. මනුෂ්‍ය ලෝකයේ මනුෂ්‍ය විපාකයක් ඇති කරන්නට පුළුවන්. ඒ වගේම දිව්‍ය ලෝකයේ භූමාටු තලාටු වෘක්ෂ දේවතා ආදී බඳු දේව තලයක උපද්දවන්නට පුළුවන් චාතුර්මහා රාජිකේ යාමේ තොසිත ආදී සිව් දිව්‍ය තලවල උපද්දවන්නට පුළුවන්. එහෙමයි. එතකොට ඒකම කුසල කර්මයෙන් විවිධ තැන්වල උපද්දවන්න පුළුවන්. එහෙමයි. විවිධ සැප දුක් ඇති කර සැප ඇති කරන්නට පුළුවන්. ඉතින් මේ தත්වයන් අපට නිර්වාණගාමිනී මාර්ගයට අදාළ විදිහට හෝ එහෙම නැත්නම් අපි රුචි කරන විදිහට හසුරුවා ගන්නට ප්‍රාර්ථනාව මෙහෙවන්නට පුළුවන්. එහෙමයි. ඉතින් බෞද්ධයෙක් වශයෙන් අපි කල යුත්තේ අපි රුචි කරන විදිහට ඒ සැප විපාක හසුරුවා ගන්නට වෑයම් කරනවට වඩා නිවනට උචිත විදිහට ඒ ප්‍රාර්ථනා හසුරුවා ගන්නට ප්‍රයත්නක වීම. එහෙමයි. ඒ නිසා යම්කිසි කෙනෙක් අකුසල් කළාම විපාක ලැබෙනවා නම් කුසල් කළාමත් විපාක ලැබෙනවා ඒවට 아무තු ප්‍රාර්ථනාවක් ඕන නැහැ කියලා උදාසීන වෙන්නේ නැතිව මේ යථාර්ථයේ තේරුම් අරගෙන යම්කිසි ප්‍රාර්ථනාවක් ඇති කර ගැනීම යෝග්‍යයි. එහෙම ධර්මානුකූලව බලනවා. එහෙම. එතකොට දැන් අපි තව උදාහරණයක් අරගෙන බැලුවොත් අපි හිතමු වල් පැලෑටි පැලවෙන්නට අපි අමුතුවෙන් බීජ පැල කරන්න ඕන නැහැ. එහෙම. ඒවා මේ හොඳ අලුත් පස් ගෙනත් දැම්මත් ටික දවසක් යනකොට ඒවා විවිධ වල් පැලෑටි පැලවෙනවා. එහෙමයි. හැබැයි අපට අවශ්‍ය දෙයක් එහෙම ඉබේ පැලවෙන්නෙත් නැහැ. හිතුවට හදාගන්නත් අමාරුයි. එහෙම. ඉතින් ඒකට විශේෂ සංරක්ෂණ වැඩපිළිවෙලක් තියෙනවා. එහෙම. අන්න ඒ වගේ තමයි අකුසලය කියලා කියන්නේ මේ සත්වයාගේ මූලික පදනම. සසර පවතින්නේ මේ අකුසලයත් එක්කලා. ඉතින් ඒ නිසා ඒවට 아무තු ප්‍රාර්ථනා ඕන නැහැ කොහොමත් එතනට ක්‍රියාත්මක වෙන්න අවකාශ තියෙනවා. එහෙමයි. කුසලය ක්‍රියාත්මක කරගන්නට තමයි අපිට යම් යම් සැලසුම් හදාගන්නට ඕන වෙන්නේ. ඉතින් ඒ නිසා එතනදී ප්‍රාර්ථනාව කියන එක වැදගත් වෙනවා. හැබැයි ප්‍රාර්ථනාවන් බොහෝ දෙනා සිද්ධ කරන්නේ ප්‍රඥා මූලිකව නෙමෙයි තෘෂ්ණා මූලික. එහෙමයි. ඒ නිසා අපිට ප්‍රාර්ථනාව දෙවිධයකට හඳුනා ගන්න පුළුවන්. තෘෂ්ණා මූලික ප්‍රාර්ථනා සහ ප්‍රඥා මූලික ප්‍රාර්ථනා වශයෙන්. එහෙමයි. ඒද තෘෂ්ණා මූලික ප්‍රාර්ථනාවන් සිද්ධ කළොත් ඒකෙන් විපාක ලැබුණට ඒකෙන් අනර්ථයක් වෙනවා. ඒ කියන්නේ කුසලයක් සිද්ධ කරලා ප්‍රාර්ථනාවක් කළොත් ඒ කුසලයේ ශක්තිය මත ප්‍රාර්ථනාව ඉටු වෙන්න පුළුවන්. එහෙමයි. හැබැයි මේ ප්‍රාර්ථනාව නිකන් අර හැඟීම් බරව කරන ප්‍රාර්ථනාවක් නම් ඒක සඵල වීම තුල යහපතක් නොවෙන්න. එහෙමයි. ඒ නිසා අපි පරිස්සම් වෙන්නට ඕන මේ යන නිර්වාණගාමිනී මාර්ගය තුල අපේ ප්‍රාර්ථනාවන් නිවන ඉලක්ක කොටගත් යහපත් ප්‍රාර්ථනාවක් බවට හමුනවා ගන්නට සැලකිලිමත් වෙන්න. එහෙමයි. අවසරයි ප්‍රසන්නස අර පෙර වැඩසටහනකදී ඔබ වහන්සේ කාරණාව මතු කරා යමෙක් කුසල කර්මයක් කරලා ලස්සන රූපයක් ප්‍රාර්ථනා කරනවා. ඒ රූපයම යාට කවදා හරි දවසකට බාධකයක් වෙන්න පුළුවන් මේ සසර ගමනේදී. දැන් මහානායක හඳුරෝ ඒක මේ මේ කාරණේදී පැහැදිලි කරනවා. උදාහරණයක් හැටියට පින්කොට ප්‍රාර්ථනාවක් කරන්නහු විසින් නුවණින් එය කළ යුතුය. සමහර විට නොමනා ප්‍රාර්ථනා වලින් තමාට පමණක් නොව අනුන්ටද විපත් වේ. පෙර ලක්දිව අනුරාධපුරයේ විසූ එක් දැරියක් චෛත්‍යයේහි මල් පුදා මේ පිනින් මම රූ ඇත්තියන්ගෙන් අග්‍ර වෙම්වා. ලහිරු මඩලෙන් මෙන් මගේ ශරීරයෙන් රැස්විහි දේවා. මා දක්නා හැම පුරුෂයෝම කාමයෙන් මත් වෙත්වා. කිඳුරන්ගේ නාදයෙන් බඳු මිහිරි කටහඬ මට ඇති වේවායි ප්‍රාර්ථනා කළාය. මේ ප්‍රාර්ථනාවෙන් ඇය ලැබූ රූප සම්පත්තිය නිසා රටවල් පසක රජවරුන් පස් දෙනෙකුට සියදිවි නසා ගන්නට සිදුවිය. තරුණයන් 500 දෙනෙකුට උගන්වීම කරමින් විසූ උද්දාල නම් බ්‍රාහ්මණ පඬිතයාටද සියදිවි නසා ගන්නට සිදුවිය. උද්දාල බ්‍රාහ්මණයාගේ ශිෂ්‍යයන් විසින් ඈද මරවනු ලැබුවාය. මේ විස්තරය රසවාහිනියේ ස්වර්ණ තිලකා වස්තුවෙන් බලාගත යුතුය. බොහෝ භවභෝග සම්පත් පතන්න උන්ටද සංසාරයේ දික්වේ. සසර කොට කර ගැනීමට නම් පින් කල කල්හි මේ පින් බලෙන් ඉක්මනින් නිවනට පැමිණෙන්නට ලැබේවායි පැතිය යුතුය. එහෙමයි. එතකොට ඔය වගේ අර අඥාන ප්‍රාර්ථනා ඒ කියන්නේ කුසලය කරලා කරන ප්‍රාර්ථනාවක් නිසා ඒ කුසලය ඒ සඳහා යම් දායකත්වයක් දරන්නට පුළුවන් ඒ නිසා ප්‍රාර්ථනාව ඉටු වෙන්නටත් පුළුවන් හැබැයි ඒක අර හැඟීම් බරව මුලාවෙන් කරපු ප්‍රාර්ථනාවක් නම් ඒකෙන් Tamanටවත් අනුන්ටවත් යහපතක් වෙන්නේ නැහැ. එහෙමයි. ඒ නිසා අපි ප්‍රාර්ථනා කරනකොට නිවන ඉලක්ක කොටගෙන ඒ නිවන දක්වා සුවසේ ගුණධම් වඩන්නට අවශ්‍යතා සපුරා ගැනීම සඳහා ප්‍රාර්ථනා ගොනු කර ගැනීම වඩා නිවන. එහෙමයි. ඒ කියන්නේ හැඟීම් වලට වහල් වෙලා නෙමෙයි ප්‍රාර්ථනා කළ යුත්තේ අවශ්‍ය සාධක සම්පාදනය කරගන්න ගුණධම්. එහෙමයි. ඉතින් ඒ සඳහා අපි කතා කල්පනා කරලා බලනකොට සුගතියක උත්පත්තිය අපිට වැදගත් වෙනවා. විශේෂයෙන් බුදුරජාණන් වහන්සේ මජ්ක්‍ධිම නිකායේ සංඛාරෝපපති සූත්‍රය දේශනා කරනවා කෙනෙකුට අවශ්‍ය නම් ඒ විදිහට සුගතිය තමන් ඉලක්ක කරන ලද තැනක උත්පත්තිය ලබන්නට පුළුවන්කම තියෙනවා. එහෙමයි. ඉතින් අපි ඒවා ඒවා ප්‍රාර්ථනා කළ යුත්තේ දැන් බුදුරජාණන් වහන්සේ පවා එහිදී දේශනා කරන්නේ භව සම්පත් පතන්නට නෙමෙයි. එහෙමයි. උන්වහන්සේ හැම විටම පැහැදිලි කරන්නේ මේ භවය කියන එක අල්ප මාත්‍රයකින්වත් මම වර්ණනා කරන්නේ නැහැ. නමුත් නිවන් දකින්නත් එක්ක අපිට මේක පවත්වන්න සිද්ධ වෙනවානේ. ඒ පැවැත්වීමේදී යහපත්ව පවත්වා ගන්නට අපි ඒක සංස්කරණය කරගෙන, සංශෝධනය කරගෙන, කළමනාකරණය කරගෙන ඉදිරියට ගෙන යන්න දක්ෂ වෙනවා. එහෙමයි. ඉතින් එහෙම කරනකොට අපිට භවය කොහොමද අපි සකස් කරගන්නේ? ඒ කියන්නේ මේ ජීවිතේම අපිට කෙලස් නසන්න පුළුවන් නම් ගැටලුවක් නැහැ. නමුත් මේ ජීවිතේ භව ගමන නිමා කරන්න බැරි වුණොත් ඊළඟ භවයේ මම කොහොමද සැලසුම් කරගන්නේ? ඒ මගේ නිර්වාණ ප්‍රාර්ථනාවට සමගාමී. එහෙමයි. දැන් ඒකත් තීරණය වෙන්නේ එක එක්කෙනාගේ ප්‍රාර්ථනාවන්ට අනුව. සම්මා සම්බුද්ධත්වයේ ප්‍රාර්ථනා කරනවා නම් උන්වහන්සේගේ ඒ මහා බෝධි ප්‍රාර්ථනාවට සාපේක්ෂව තමයි භව ගමන සැලසුම් කරගන්නේ. එහෙමයි. පච්චේක බෝධිය ප්‍රාර්ථනා කරනවා නම් ඊට අනුකූලව ශ්‍රාවක බෝධිය ප්‍රාර්ථනා කරනවා නම් බුද්ධ ශාසනයක අග්‍ර ශ්‍රාවක මහා ශ්‍රාවක ආදී තනතුරක් නම් ඊට අනුකූලව. එහෙම නැත්නම් ලද ඉඩ ලද අවස්ථාවක නිවන් අවබෝධ කරන්න හැකි ඉක්මනින් නිවන ප්‍රාර්ථනා කරගෙන යනවා නම් ඊට අනුකූලව. මේ විදිහට භව ගමන සැලසුම් කරගන්නට ඕන. අපි නැවතත් කියන්නේ මේ භව තණ්හාවෙන් භවය පතන්නට නෙවෙයි නිවන් දකින තෙක් අර වැටි වැටි විනාශ වෙවි යන්නේ නැතුව ඍජුව යන්නට ගමන් මඟ හදා ගන්නවා. ඒවට ප්‍රාර්ථනා කියන ඒවා වැදගත්. එහෙමයි. ඊළඟට ඒ උපදින උපදින ආත්ම භාවයන්හි අපට ಗುಣධම් වඩන්න පුළුවන් වෙන්නේ ඒකට සුදුසු සාධක තිබුණොත්. නිරෝගීකම තියෙන්නට ඕන, ඒ වගේම අකල් මරණ වලට ගොදුරු නොවෙන්නට ඕන, සත්පුරුෂ මව්පියෝ, සත්පුරුෂ අමුසැමියන්, සත්පුරුෂ දූ දරුවන් ඒ වගේම ධාර්මිකව ලැබෙන ධන සම්පත් සුදුසු ප්‍රදේශයක උත්පත්ති ලැබීම, කල්යාණ මිත්‍ර ඇසුර, සද්ධර්ම ශ්‍රවණය. ඉතින් මේ වගේ දේවල් ලැබුණොත් තමයි අපිට ඒ ලබාගත්තු ජීවිතය ශක්තිමත්ව ගුණධම් වඩන්න යොමු කරගන්න පුළුවන්. එහෙම. ඉතින් අන්න එබඳු දේවල් අපි ප්‍රාර්ථනා කර ගැනීම වරදක් නෙමෙයි. ඒවා තෘෂ්ණා මූලික ප්‍රාර්ථනා හැටියට නෙමෙයි ප්‍රඥා මූලික ප්‍රාර්ථනා හැටියටයි ඒවා ගැනෙන්නේ මොකද නිවන ඉලක්ක කොටගෙන නිවන් දකින භවය දක්වා ಗುಣධම් වැඩිවීමට යෝග්‍ය වූ සාධක අවශ්‍යතා තමයි මේ හඳුනාගෙන අපි ප්‍රාර්ථනා කළ යුත්තේ. එහෙමයි. ඒතර ප්‍රාර්ථනාවෙන් ඇත්තටම කරන්නේ කුසලය ඉලක්කගත කිරීම. දැන් උදාහරණයක් ඇටියට ගත්තොත් කොයිතරම් ධනය හරි හම්බ කළා වුණත් මේ හම්බ කරන ධනයෙන් මම ව්‍යාපාරයක් ආරම්භ කරන්න ඕන කියන අදහසක් බලාපොරොත්තුවක් නොතිබුණොත් මුදල් හම්බ කරන හැමදෙනාම ව්‍යාපාර ආරම්භ කරන්නේ නැහැ. එහෙමයි. ඒතර ඒකට යම්කිසි ඉලක්කයක් තියෙන්න ඕනේ. බලාපොරොත්තුවක් ප්‍රාර්ථනාවක් තියෙන්න ඕනේ. එහෙම වුණොත් තමයි හම්බ කරන මුදල් වලින් කොටසක් හරියට ව්‍යාපාරයට යොදවන්නට සැලකිලිමත් වෙන්නේ. අන්න ඒ වගේ තමයි අපිට කොයිතරම් කුසල් තිබුණා වුණත් ප්‍රාර්ථනාව කියන එක වැදගත් වෙන්නේ අපේ කුසලය ඉලක්කගත ඒ සම්බන්ධව මහානායක හඳුරෝ පැහැදිලි කරනවා ධර්ම විනිශ්චය පොතේ 61 වෙනි ප්‍රශ්නය යටතේ අපායෙහි උපදින්නට පතන කෙනෙක් නැත. එහෙත් පව්කම් කළෝ මරණින් මතු අපායවල උපදිති. අකුසල කර්ම විපාක දීමට ප්‍රාර්ථනාවක් වුවමනා නොවන්නාක් මෙන් කුසල කර්ම වලට විපාක දීමටත් ප්‍රාර්ථනාවක් වුවමනා නැත. ප්‍රාර්ථනාවක් ඇතත් නැතත් පින් කළ අය සුගතියෙහි උපදිනාහ. එහෙත් පිනක් කල කල්හි ප්‍රාර්ථනාවක් කිරීමෙහි ප්‍රයෝජනයක් ඇත්තේය. එනම් විපාකය තමා කැමති සැටියට ලබා ගැනීමයි. දන් දීම් ආදී වශයෙන් කාමාවචර කුසලයක් කළාම එයින් ඒ තනත්තාට මිනිස් ලොවත් ඉපදිය හැකිය. වෘක්ෂ පර්වත ආදීක දෙවියෙක්ද විය හැකිය. චාතුරු මහා රාජිකාදී දිව්‍ය ලෝක සයන් යම් කිසිවකද ඉපදිය හැකිය. රූප සම්පත්, ධන සම්පත් ආදී නොඑක් සම්පත්ද ලැබිය හැකිය. ප්‍රාර්ථනාවක් කළාම ඒ කුසලයෙන් ඉපදිය හැකි තැන්වලින් තමාට කැමති තැනක ඉපදී කැමති සම්පත්තියක් ලබාගත හැකිය. ප්‍රාර්ථනාවක් නැති තැනැත්තාට උපදින තැන නියම නැත. මිනිස් ලෝ උපදින කෙනෙකුට වද ප්‍රාර්ථනා කළාම සුදුසු පෙදෙසක සුදුසු කුලයක ඉපදිය හැකිය. ප්‍රාර්ථනාවක් නැතිව මිනිස් ලෝ උපදින තැනැත්තාට සමහර විට පව්කම් නොකොට ජීවත් නොහෙන පෙදෙස්වලද ඉපදිය හැකිය. බොහෝ පව්කම් කරන මිසදිටු කුලවලද ඉපදිය හැකිය. එසේ උපනහොත් ඔහුට බොහෝ පව්කම් කරන්නට සිදුවන්නේ. එයින් අපාගත වීමෙන් ඔහුට සසර දික්වන්නේ. පව් නොකොට ජීවත් හැකි තුනුරුවන් පවතින සත්පුරුෂයන් වෙසෙන සත්පුරුෂ සේවනයේ ලැබිය හැකි පෙදෙසක සම්්‍යදෘෂ්ටික කුලයක උපනහොත් ඔහුට එහිද බොහෝ පින්කොට සසර කෙටි කරගත හැකිය. ඉක්මනින් නිවන් දැකිය හැකිය. එබැවින් පින් කල කල්හි යම්කිසි සුදුසු ප්‍රාර්ථනාවක් කළ යුතු බව ආකාසේ කිත්ත දණ්ඩෝ අග්ගේනවා මජ්ජේනවා මූලේනවා පතිස්සතිති නියමෝ නත්ති සත්තානම් පටිසන්ධි ගහනං අනියතං තස්මා කුසලං කම්මං කତ୍වා ඒකස්මින් ඨානේ පත්තනං කාතුම් වට්ටති යනුවෙන් මජ්ක්‍ධිම නිකායේ සංකාරුප්පත්ති සූත්‍ර අටුවාවෙහි අහසට විසිකල දණ්ඩ අගින් බිම වැටෙනවාය කියා හෝ මැදින් බිම වැටෙනවාය කියා හෝ මුලින් බිම වැටෙනවාය කියා හෝ නියමයක් නැත. එමෙන් සත්වයන්ගේ ප්‍රතිසන්දිග්‍රහණය අනියතය. එබැවින් කුසල කර්මයක් කොට යම්කිසි එක්තැනක් පැතිය යුතුයයි දක්වා ඇත්තේය. ප්‍රාර්ථනාවක් වමනා නැත ප්‍රාර්ථනා කළත් නොකළත් කුසලයේ විපාක ලැබෙනවාය නිවන පමණක් ප්‍රාර්ථනා කළාම ඇතය කියා ඇතමුන් කරන අනුශාසනය ඉහත දැක් වූ සංකාරුප්පති සූත්‍ර අටුවාවට විරුද්ධ බව දත යුතුය. එතකොට දැන් මේකේ නායක හඳුරේ අවශ්‍ය කාරණා ටික ඔක්කොම පැහැදිලි කරනවා. විශේෂයෙන්ම ඒ කරන ප්‍රාර්ථනාව එහෙම ප්‍රාර්ථනාවක් නොකරගත්තොත් අපි අර පසුගිය වැඩසටහන් වලදී කතා කළේ නොසුදුසු ප්‍රදේශවල ජීවත් වෙන්න ලැබීමෙන් අපි කැමති වුණත් අකමැති වුණත් පව් කරන්න සිද්ධ වෙනවා. එතකොට ඒ බඳු තැන් වලින් වළකින්නට අපට ප්‍රාර්ථනාව තමයි උපකාර කරගන්න පුළුවන්. ඒක ඒ ප්‍රයෝජනේ අපිට ගන්න පුළුවන් හරියට නුවණින් ප්‍රාර්ථනා කරනවා නම් ඉතින් සංකාරුප්පති සූත්‍රයේත් ඒ වගේම මේ සූත්‍ර අටුවාවෙහි දැක්වෙන කාරණා නායක හඳුරු මෙහිදී පැහැදිලි කරනවා ප්‍රතජන සත්‍යයගේ භව භවෝත්පත්තිය නිශ්චිත ඒ නිසා දැන් සෝවන් ඵලයකට වගේපත් වුනොත් දුගතිගාමි වෙන්නේ ගති නියතයි. එහෙමයි. ඉතින් ගති නියත නොවන තාක්කල් ප්‍රත්‍යඥ පුද්ගලයාට කුසල ප්‍රාර්ථනාවේ පිහිට තමයි ගන්නට වෙන්නේ දුගතිගාමි නොවි. එහෙමයි අපේ ස්වාමිනාස. අපි වටිනා සාකච්ඡාවක යෙදිලා ඉන්නේ. කෙටි විරාමයක් ගන්න ප්‍රධාන පාලක මැදිරිය සමග ඉක්මනින් සම්බන්ධ වෙලා නැවතත් වැඩසටහනට සහභාගී වෙමු. සුපුරුදු පරිදි අපි නැවතත් අපේ වැඩසටහනත් එක්ක සහභාගී වෙනවා. අපේ ස්වාමීන් වහන්සේ අපිට මේ ප්‍රාර්ථනාවක තියෙන වටිනාකම සම්බන්ධයෙන් පැහැදිලි කරගමින් සිටියේ. ස්වාමීන් වහන්සේ මේ ප්‍රාර්ථනා කියන දේවලුත් එක්ක අපේ බොහෝ වෙලාවට මතුවෙන දෙයක් තමයි අපි මියගේ ඥාති හිත මිත්‍රාදීන් වෙනුවෙන් අපි යම්කිසි දානමය හෝ සීලමය හෝ කුසල කර්මයක් කරලා අපි ප්‍රාර්ථනා කරනවා. මෙයාලා දුකේටපත් වේවා, සැපේටපත් වේවා කියලා. අපි මේ කරන ප්‍රාර්ථනා අපි මේ දෙන දාන ආදී පුණ්‍ය කර්ම ඔවුන්ට ප්‍රයෝජනවත් වෙනවද? ඔවුන්ට ඒ තුලින් සුගතිගාමි භවගාමි ජීවිත සකස් කරගන්න පුළුවන්ද අපේ ස්වාමීන් වහන්සේ? තමන් සම්බන්ධව කරන ප්‍රාර්ථනාව තමන්ට අවශ්‍ය විදිහට හසුරුවා ගන්නට පුළුවන්කම තියෙනවා. එහෙමයි. එතන අනුන් වෙනුවෙන් කරන ප්‍රාර්ථනාව ඒ විදිහෙන් ඉටු වෙනවද නැද්ද කියන එක තීරණය වෙන්නේ ඒ අයට තියෙන සුදුසුකනුත් එක්කලා. එහෙම. දැන් අපි මියගිය ඥාතීන් සම්බන්ධව අපි කරන්නේ ඇත්තටම ප්‍රාර්ථනාවකටත් වඩා පින් අනුමෝදන්. එහෙමයි. එතකොට පින් අනුමෝදන් වෙන්නට සුදුසු තැනක හිටියොත් තමයි පින් අනුමෝදන් වෙන්නේ. එහෙම නැත්නම් අපේ ප්‍රාර්ථනාවට අනුව යම්කිසි එක්තරා යහපතක් ඒ අයට සිද්ධ වෙනවා. අපි හොඳ පින්කමක් කරලා ඒ අයට යහපත ප්‍රාර්ථනා කරනවා. එහෙමයි. එතකොට ඒ පින් අනුමෝදන් වීම කොච්චර දුරට කොහොමද සිද්ධ වෙන්නේ කියන එක පැහැදිලි කරනවා මහානායක හාමුදුරුවෝ ධර්ම නිශ්චය ග්‍රන්ථයේ 62 වන ප්‍රශ්නේ යටතේ. එහෙමයි. එතකොට එහිදී උන්වහන්සේ දක්වනවා මියගිය නෑයන් උදෙසා දෙන දානවල විපාකය ඔවුන්ට භුක්ති විඳින්නට ලැබේද? මේ ප්‍රශ්නය බුදුරජාණන් වහන්සේ විසින් මෙසේ විසඳා තිබේ. ජානුස්සෝනී නම් බ්‍රාහ්මණෙක් බුදුන් වහන්සේ වෙත එළඹ පින්වත් ගෞතමයන් වහන්ස බ්‍රාහ්මනෝ අපි මේ දාණය අපගේ මියගිය නෑයන්ට වේවායි මේ දාණය අපගේ මියගිය ඥාතීහු වළඳත්වායි මියගිය ඥාතීන් උදෙසා දන් දෙන්නේ කිමෙක්ද ගෞතමයන් වහන්ස ඒ දාණය මියගිය ඥාතීන්ට ලැබේද මියගිය ඥාතීහු එය පරිභෝග කරේදයි විචාලේ එකල්හි තථාගතයන් වහන්සේ වදාරනසේක් බ්‍රාහ්මණය ලැබෙන තනදී දාන ඵලය ඕනට ලැබෙන්නේ නොලැබෙන තනදී නොලැබෙන්නේයි වදාළසේක. පින්වත් ගෞතමයන් වහන්සේ ලැබෙන තන කවරේද නොලැබෙන තන කවරේදයි බ්‍රාහ්මණයා විචාලේ. බ්‍රාහ්මණය මේ ලෝකයේහි සතුන් මරන්නා වූද සොරකම් කරන්නා වූද කාමයේ වර්ධවා හැසිරෙන්නා වූද බොරු කියන්නා වූද, කේලම් කියන්නා වූද, පරුෂ වචන කියන්නා වූද, සම්පප්පලාප කියන්නා වූද, අනුන් අයද්ද අයිති කරගන්නට සිතන්නා වූද, අනුන්ට නපුරුකම් සිතන්නා වූද, මිත්‍යා දෘෂ්ටික වූද ඇතැම්හු මරණින් මතු නරකයේහි උපදිනාහ. ඔව්හු නේරයක සත්වයින්ගේ ආහාරයෙන් එහි ජීවත් වන්නා. බ්‍රාහ්මණය මෙය මලවුන් උදෙසා දෙන දාන ඵලය නොලැබෙන එක් තැනකි. එහෙම. එතකොට යම්කිසි කෙනෙක් දස අකුසල්ම හෝ ඒන් කවරක් හෝ සිද්ධ කරලා නිරය උපන්නොත් නිරය කියන තන කුසල විපාක පින්ඵල ලැබෙන තැනක් නෙමෙයි. එහෙමයි. ඊළඟට බ්‍රාහමණේ මේ ලෝකෙහි සතුන් මරන්නා වූද මිත්‍යා දෘෂ්ටික වූද ඇතැම් හෝ තිරිසන් යෝනියෙහි උපදනාහ. ඔහු එහි තිරිසන් සතුන්ගේ ආහාරයෙන් යැපෙන්නාහ. බ්‍රාහමණේ මේද මලවුන් උදෙසා දෙන දාන ඵලයෙන් නොලැබෙන තැනකි. තිරිසන් ලෝකේ උපන්නොත් අපි දන් දීලා පින් අනුමෝදන් කළයි කියලා ඒක ලැබෙන්නේ නැහැ. ඒ තිරිසන් ලෝකෙට අදාළ ආහාර පාන වලින් තමයි යැපෙන්නේ. එහෙමයි. ඊළඟට බ්‍රාහ්මණය මේ ලෝකයේහි ප්‍රාණඝාත නොකරන්නා ඌද, සොරකම් නොකරන්නා ඌද, දස අකුසලයෙන් වැළක්ුණු තැනැත්තා මරණින් මතු මිනිස් ලොවම උපදනාහ. ඔව්හු මිනිස් ලොව මනුෂ්‍යාහාරයෙන් යැපෙන්නාහ. බ්‍රාහ්මණය මෙයද මලවුන් උදෙසා දෙන දානේ ඵලය නොලැබෙන තැන. එහෙම. මනුස්ස ලෝක 50 මිනිස්සුන්ට අදාළ ආහාර පාන ලැබෙන්නේ. එතකොට අපි පින් අනුමෝදන් කළායි කියලා 아무තු විශේෂත්වයක් නැහැ. එහෙම. ඊළඟට බ්‍රාහ්මණය මේ ලෝකෙහි ප්‍රාණඝාත නොකරන්නා වූද සම්‍යක් දෘෂ්ටි ඇත්තා වූද ඇතැම් හෝ මරණින් මතු දෙව්ලොව උපදනාහ. ඔව්හු එහි දෙවියන්ගේ ආහාරයෙන් යැපෙන්නාහ. බ්‍රාහ්මණය මේද මලවුන් උදෙසා දෙන දානේ ඵලයෙන් නොලැබෙන්නා වූ එක්තන. එතකොට දෙවියන් කියලා කියන්නේ දිව්‍ය ලෝකේ ඉපදිලා තමන් සිද්ධ කරගත්තු කුසල කර්මයේ විපාක භුක්ති විඳින අය. එතකොට ඒ අය දිව්‍යමය ආහාරයෙන් යැපෙනවා. අර මේගි ඥාතේන්ට කියලා පින් දුන්නට ඒක එතන නොලැබෙන තැනක්. දැන් මේක අපි පරිස්සමින් තේරුම් ගන්න ඕන තැනක්. දැන් ඥාතීන්ට පින් දෙනවා වගේම අපි දෙවියන්ටත් පින් දෙනවනේ. එහෙමයි. එතකොට දෙවියන් කියලා දිව්‍ය ලෝකය කියලා කියන්නේ ඒ පුණ්‍ය ඵලය නොලැබෙන තැනක් කියලා බුදුරජාණන් වහන්සේ මෙතන පැහැදිලි කරනවා. එහෙමයි. එහෙනම් අපි මොකටද දෙවියන්ට පින් දෙන්නේ කියන ප්‍රශ්නය තියෙනවා. එහෙමයි. මේක අපි පරිස්සමෙන් තේරුම් ගන්නකොට මේ කියන්නේ අර දිව්‍ය ලෝකය කියන්නේ අපේ පින බලාගෙන ඉන්න තැනක් නෙමෙයි. එහෙමයි. දැන් මිනිස්සුත් පින් අනුමෝදන් වෙනවනේ අපි ඒගොල්ලන්ට අපි මේ වගේ පින්කමක් කළා සතුටින් අනුමෝදන් වෙන්න කිව්වම මිනිස්සුත් පින් අනුමෝදන් එහෙමයි. ඒතර මිනිස්සෙයින්ටත් ඒ දැකලා අහලා පින අනුමෝදන් වෙන්න බාධාවක් නැහැ. හැබැයි මිනිස්සයාට අනිත් කෙනාගේ පින අනුමෝදන් උනේ නැහැයි කියලා ගැටලුවක් නැහැ. තමන් කරගත්තු කුසල කුසල කර්මයන්ට අනුව සැප දුක් විපාක තමන් භුක්ති විඳිනවා. එහෙමයි. අන්න ඒ වගේ දෙවියන්ට තව කෙනෙක් කරන කුසල් අනුමෝදන් නොවුණය කියලා දෙවියන්ට ගැටලුවක් නැහැ. තමන් සිද්ධ කරගත්තු කුසල කර්ම මත ඒගොල්ලන්ගේ දිව්‍ය දිව්‍ය ලෝකේ පවතින තාක්කල් ඒගොල්ලන්ගේ ලෝකේ කටයුතු කෙරෙනවා. එහෙමයි. ඒ ඒ අනිත් අයගේ පින අනුමෝදන් වීම අත්‍යවශ්‍යයි කියලා එකක් නැහැ. එහෙමයි. ඒ නිසා තමයි ඒක මේ එතන අනිවාර්යෙන් ඒක ලැබෙන තනක් කියලා වෙන් කරලා දක්වලා නැත්නම් එහෙමයි අවසර අපි සාහනස දැන් සමාජයේ තියෙන වැරදි මතයක් එතකොට මේ දෙවියන්ට පින් අපි අනුමෝදන් කරන පින් වලින් තමයි දෙවිවරු යැපෙන්නේ කියලා කියන එක. එහෙම එකක් නෑ දෙවියන්ට දැන් ඒක ඉතින් මනුස්ස ලෝකේ වගේ තමයි. මනුස්ස ලෝකේ තමන් කරගත්තු කුසල අකුසල කර්මයන් මුක්ති වෙනවා. දිව්‍ය ලෝකේ තමන් කරගත්තු කුසල කර්මයන් මුක්ති වෙනවා. ඒතර ඒ භුක්ති විඳනකොට අනිත් අයගේ පින අනුමෝදන් වුණාය නොඋනාය කියලා ඒගොල්ලන්ට 아무තු විශේෂත්වයක් නැහැ. එහෙමයි. එතකොට සුළු සුළු වෙනස්කම් තියෙන්න පුළුවන්. දැන් මනුෂ්‍ය ලෝකෙත් අනිත් අය කරපු පින් අනුමෝදන් වීම තුළ පුංචි පුංචි වෙනස්කම් සිද්ධ වෙන්න පුළුවන්. හැබැයි ආත්පසින් ජීවිත වෙනස් වීමක් කියන එකක් අපේක්ෂා කරන්න පුළුවන් කමක් නැහැ. එහෙමයි. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එහිදී බ්‍රාහ්මණේ ප්‍රාණඝාතය කරන්නා වූද මිත්‍යා දෘෂ්ටියත්තා වූද ඇතැම්හු මරණින් මතු പ്രേතව උපදනාහ. ඔව්හු പ്രേතයන්ට හිමි ආහාරයෙන් එහි යැපෙන්නාහ. මෙලොව ඉන්නා නෑමිතුරන් විසින් ඔවුන් උදෙසා දන් දුනහොත් එයින්ද ඔව්හු යැපෙන්නාහ. බ්‍රාහ්මණය මේ പ്രേතාත්ම භාවය මියගිය අය උදෙසා දෙන දානේ විපාක ලැබෙන තැනය. මෙසේ භාග්‍යවතුන් වහන්සේ වදාළසේ. එතකොට പ്രേත ලෝකයේ තමයි ප්‍රධාන වශයෙන්ම මියගිය අය වෙනුවෙන් දෙන ඒ දානමය ආදී කුසල කර්ම විපාක ලැබෙන තැන හැටියට බුදුරජාණන් වහන්සේ දක්වනවා. එහෙම. එතකොට ඒ අතරිනුත් පරදත්තූපජීවී කියන പ്രേත ලෝකේ පරදත්තූපජීවී කියන අනුන්ගේ අනුන්ගෙන් ලැබෙන දෙයින් යැපෙන ලෝකය. එහෙම. එතකොට දැන් මේක වරදවාගෙන තමයි සමහරු ඉතින් කියන්නේ පරදත්තූපජීවී പ്രേත ලෝකේ විතරයි පින් අනුමෝදන් වෙන්න පුළුවන් කියලා එහෙම කියනවා. එහෙමයි. අර දත්තුපජීවී ලෝකෙ විතරක් නෙවෙයි දිව්‍ය ලෝකෙත් පින් අනුමෝදන් වෙන්න පුළුවන් මනුස්සයින්ටත් පින් අනුමෝදන් වෙන්න පුළුවන් අර දත්තුපජීවී ලෝකෙ විතරයි ඒ පින අනුමෝදන් වෙච්ච සැනින්ම ඒකේ විපාකය එහෙමම ලැබිලා ඒ අය සුඛිත මුදිත වෙන්නේ අනිත් අයට එහෙම ජීවිතවල පරිවර්තනයක් විශේෂ පරිවර්තනයක් එහෙම ඇති වෙන්නේ නැහැ එහෙම නමුත් පින අනුමෝදන් වෙනවා සතුටසිත එහෙම හරියට මේක උදාහරණයකින් කියනවා නම් දැන් අපි හිතමු එදිනෙදා දිවි පවත්වා ගත නොහැකි යාචකෙක් අපෙන් ඇවිල්ලා මුදලක් ඉල්ලනවා. ඉල්ලුවාම එතනත්තා මේ කෑම් පාර්සලයක් ගන්න, පාන් කෑල්ලක් ගන්න කියලා කීයක් හරි ඉල්ලපුවා අපි මේ මුදල දුන්නාම ඒතනත්තා ඒ වෙලේම කඩේට ගිහිල්ලා කෑම ටිකක් අරගෙන කනවා. ඒතර අපි මේ මුදල නොදුන්නා නම් මේ මිනිස්සයා එදා දවස බඩගින්න. එහෙමයි. අපි මුදල දුන්නු නිසා තමයි ඒගොල්ලෝ මේ මිනිස්සයාගේ කුසගිනි නිවෙන්නේ. එහෙමයි. හැබැයි අපි පොහොසත් මිනිස්සෙකුට ඒ මුදල දුන්නොත් ඒ මනුස්සයත් සතුටින් ගන්නවා. ඒක විශ්සි කරන්නේ එහෙමයි. හැබැයි ඒක දුන්නයි නොදුන්නයි කියලා ඔහුට 아무තු ප්‍රශ්නයක් නැහැ. එහෙමයි. අපි දුන්නාම ඒක දීප් ගමන් ගෙනහිලා කඩේට ගිහිල්ලා බත් පාර්සලයක් අරගෙන කන්නේ නැහැ. ඒ වගේ මේක නොදුන්නයි කියලා මනුස්සයා දා දවසේ බඩගින්නේ ඉන්නේ නැහැ. එහෙමයි. එතකොට දුප්පතාටත් පොහොසතාටත් මුදල් දුන්නොත් ගන්නවා. එහෙමයි. හැබැයි අර දුක්ඛිතයත්ට තමයි ඒක ඒ වෙලෙම පළදරන්නේ. එහෙමයි. අන්න ඒ වගේ කතාවක් තමයි මේ කියන්නේ. එහෙමයි. പ്രേත ලෝකයේ ඒ പ്രേතයින්ට ඒක ඒ වෙලෙම එහි විපාකය ඒ මොහොතේම ඕපපාතිකව ලැබෙනවා. එහෙමයි. අර ජීවිතවල දුක්ඛිත ස්වභාවය වෙනස් වෙලා සුඛිත වෙනවා. එහෙමයි. දෙවියන් අපේ පින අනුමෝදන් උනායි කියලා ඒගොල්ලන්ට අර එකපාරට යස ඉසුරු පහළ වෙලා ඒ අමුතු පරිවර්තනයක් වෙන්නේ නැහැ. මනුෂ්‍ය ලෝකයේ අනුමෝදන් උනා කියලා හාත්පසින් සියල්ල වෙනස් වෙලා එහෙම පරිවර්තනයක් වෙන්නේ නැහැ. එහෙමයි. ඉතින් ඒ නිසා තමයි പ്രേත ලෝකයේ පින අනුමෝදන් වීමට සුදුසු තැනයි කියන බව බුදුරජාණන් වහන්සේ දක්වන්නේ. එහෙමයි. ඉතින් අනේ ඊළඟට අපිට තව තේරුම් ගන්නට ඕන දෙයක් මෙතන තියෙනවා. පිනක් අනුමෝදන් වෙන්නට නම් අවම වශයෙන් සුදුසුකම් දෙකක් තියෙන්නට ඕන මේ ධහමේ කියවෙන ආකාරයට. පළවෙනි සුදුසුකම තමයි පින්කම අහන්න දකින්න අවස්ථාවක් ලැබෙන්න. මොකද අනුමෝදම් වෙනවා කියලා කියන්නේ අහලා දැකලා සතුටු වෙනවා. මෝදති කියලා කියන්නේ සතුටු වෙනවා. එහෙමයි. අනුමෝදති කියලා කියන්නේ තව කෙනෙක් කරන හොඳ වැඩක් අහලා දැකලා හිත පහදවා ගැනීම. එතකොට දැන් යමක් ගැන අපි කරන පින්කමක් ගැන තව කෙනෙක් හිත පහදවා ගන්න ඒ ගැන sannivedanayak වෙන්නට ඕන. අද මෙහි පින්කමක් කරනවා. එහෙමයි. එතකොට sannivedanaya වෙන්න තියෙන ක්‍රම දෙකයිනේ. ඇහිම හෝ දැකීම. දැකීම පියවියෙන් දැකීම හෝ දිවසින් දැකීම. එහෙමයි. ඇහිම පියවි කණින් ඇහිම හෝ දිව කණින් ඇහිම. එහෙමයි. එතකොට ඔය මොන ක්‍රමෙන් හරි අහලා දැකලා තමයි අපි දේවල් තේරුම් ගන්න sannivedanaya කරගන්නේ. එතකොට දැන් මියගිය ඥාතියෙකුට පින් අනුමෝදන් කරනවා නම් ඒ මියගිය ඥාතියා දැනට ඉන්නේ manuss ලෝකෙක නම් අපි හිතමු මිය ගිහින් මාස 3යි අවුරුද්දයි දැන් අපි මෙහි පින්කමක් කරලා පින් දෙනවා ඒ තැනත්තා මනෝලෝක උපන්න නම් මාස 3යි කියන්නේ තාම මව් කුසේ එහෙමයි ඒතර මව් කුසක ඉන්න කෙනෙක් දන්නේ අපි මෙහි පින්කමක් කරනවා ඒතර එහෙම කෙනෙකුට පින් අනුමෝදන් වෙන්න ඉඩක් නැහැ එහෙමයි අවුරුද්දයි කියලා කියන්නේ දැන් එක්ක තාම මව් කුසේ එහෙම නැත්නම් ඉපදිලා මාසයක් හමාරක් එහෙමයි එහෙම කෙනෙක් දන්නෙත් නැහැ අපි මෙහි පින්කමක් කරනවා ඒතර අවුරුදු කීයක් ගිහිල්ලා පින් අනුමෝදන් කළත් අපේ ඥාතියා මනුලොව නම් ඉපදිලා ඉන්නේ ඒ තැනත්තාට මේ අපි කරන පින්කම sannivedanaya වෙන්නේ නැහැ. එහෙමයි. ඒ නිසා අනුමෝදන් වෙන්නට ඉඩක් නැහැ. එහෙමයි. හැබැයි ඒ මිනිස්සයා අපේ ඥාතියා වුණත් නැතත් මිනිස්සෙයින්ට පින් අනුමෝදන් වෙන්න අවස්ථාව ලැබෙනවා. එතනට කැඳවන්න පුළුවන් නම් හෝ ගිහින් කියන්න පුළුවන්. එහෙමයි. ගෙදර ඥාතීන් මූලික වෙලා පින්කම කරනවා තමන්ගේ අවශේෂ ඥාතීන්ට ආරාධනා කරනවා ඒකට එන්න කියලා. නිවැසියන් දායකත්වය දන්නා අන් අය අහලා දැකලා සම්බන්ධ වෙලා සතුටු වෙනවා. එහෙමයි. ඒක අනුමෝදන. ඊළඟට අපට වර්තමානයේ විදිහට පටිගත කරලා, හඬ පටිගත කරලා, දර්ශන පටිගත කරලා අපට ඕනනම් ගෙනihin තව කෙනෙකුට පෙන්වන්න පුළුවන්. ඒතකොට එයා එතනට එන්නේ නැහැ. අපි එතනට ගෙනihinලා ඒ ටික අහන්න දකින්න සලස්නවා. එහෙමයි. එතකොටත් ඒව අහලා දැකලා හිත පහදවා ගන්න පුළුවන්. ඒ නිසා මිනිස්සෙයින්ටත් පින් අනුමෝදන් වෙන්න බැරි කමක් නැහැ. අහන්න දකින්න අවස්ථාවක් ලැබුණොත්. අහන්න දකින්න අවකාශයක් නැතිනම් අනුමෝදන් වෙන්න ඉඩක් නැහැ. තිරිසන් ලෝකේ උපන්නොත් කොහොමත් ඒ ඉඩ නැහැ. නිරේ උපන්නොත් එතන ඉඩ නැහැ. අවශේෂ ඕපපාතික ආත්ම භාවවල දිව්‍ය ලෝක, പ്രേත, භූත, යක්ෂ අවශේෂ ආත්ම භාවවල යම් ඉඩක් තියෙනවා. ඒක sannivedanaya කරගන්න. එහෙමයි. ඊළඟට දෙවෙනි කාරණය තමයි යමක් යම්කිසි කෙනෙකුට පින්කමක් කරනවා කියලා දැනගත්තු පමණින්ම අනුමෝදම් වෙන්න පුළුවන් කමක් නැහැ. එහෙම අනුමෝදම් වෙන්නට නම් මේක හොඳ දෙයක් කියලා හිත පහදවා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒක මරණයත් එක්කලා ඇති වෙන විශේෂත්වයක් නෙමෙයි ජීවත් වෙලා ඉන්න කාලේ පින්කම් වලට සිත පුරුදු කරලා තියෙනවා. එහෙම. එහෙම පුරුදු නොකරපු කෙනෙකුට කොච්චර හොඳ දෙයක් දැක්කත් ඒක ගැන සතුටු වෙන්න බෑ. එහෙම. උදාහරණයක් හැටියට දැන් අසද්දෘෂ මහා දාණය දුන්නා කුසල රජුරු ඒක ගැන බොහෝ දෙනා සිත් පහදවා ගන්නකොට එක් අමාත්‍යවරයෙක් හිතන රක් කරගන්නෝ මෙච්චර වියදම් කරන්නේ මොකටද මේ 500ක් දෙනකොට කණ්ඩ දෙන්නේ. එහෙමයි. දැන් අද කාලේ ඔය නිරාගමික කියන ආයෙ එහෙම හිතන්නේ. එහෙමයි. මේ මේ භික්ෂුන් වහන්සේලාට ඕනවට වැඩිය ලැබෙනවා මේවා ගොඩ ගහගෙන තියෙනවා මේ නැති බැරි මිනිස්සු කොච්චර ඉන්නවද ඇයි මේවා බෙදලා දෙන්නේ නැත්තේ ඔහොම ඔහොම එක එක කතන්දර එහෙමයි. ඒතර බුද්ධ පූජාවට යමක් පූජා කළොත් මේ gadol ගොඩට පූජා කරලා කියලා ඒවට නිග්‍රහ කරනවා. ඒ කියන්නේ අර ඒ කරන පින්කම පින්කමක් හැටියට මේක උසස් දෙයක්. මේ ගුණවතුන්ටයි මේ සංග්‍රහ කරන්නේ. ඒතර මේ අනුන්ට මේ විදිහට උපකාර කිරීමෙහි යහපතක් තියෙනවා. කියලා එහෙම හිත සතුටු කරගන්නට නොහැකිකම. එහෙමයි. එතකොට මේ निराගමික කණ්ඩායම් එතකොට මේ පින්කම් අනුමත කරන්නේ නැති අය ඒවා දැකලා හිතන රක් කරගන්න. එහෙමයි. එතකොට දැන් හොඳ දෙයක් කරන්නේ. හොඳ දෙයක් කළා වුණාට ඒගොල්ලන්ට ඒක ගැන හිත පහදවා ගන්න බෑ. එහෙමයි. ඉතින් අන්න ඒ වගේ තමයි අර එදා අසද්දෘස මහා දානේ දීලත් ඒ ගැන හිතන රක් කරගත්තු අය හිටියේ. අදටත් එහෙමයි. ඉතින් ඒ බඳු අය මැරිලා ගියා වුණත් ඒගොල්ලෝ පින් අනුමෝදන් වෙයි කියලා හිතන්න බෑ. අනිත් අය පින්කමක් කරනකොට ඒක ගැන හිත නරක කරගන්න පුළුවන්. එහෙම. දැන් එහෙම අත්දැකීමකුත් අපිට තියෙනවා. ඔය අපේ රේරුකාන්නේ මහානායක හරු වැඩ ඉන්න කාලේ එක නිවසක ඒ තාත්තා මැරිලා තුන් මාසෙන් ඒ දරුව පින්කමක් කළා. එහෙමයි. පින්කම කරලා ටික දවසක් යනකොට ඔන්නේ නිවසේ දරුවෙකුට ආරූඪ වෙන්න ගත්ත අර මැරිච්ච තාත්තා කියලා. එහෙමයි. ඊට පස්සේ ඒ නිවසේ අය මේ ආරූඪ වෙන දරුවව එක් කරගෙන ආව පන්සලට. ආවන් පස්සේ රේරුකානේ මහානායක හම්දුරෝ මුණ ගැහුණාම මහානායක හම්දුරෝ දැන් අහනවර ආරූඪ වෙලා ඉන්න ඒ ආත්මයෙන් දැන් මේ දරුවෝ පින්කමක් කරලා අනුමෝදන් කළා ඉතින් අනුමෝදන් උනේ නැද්ද? ඇයි මේ දරුවන්ට කරදර කරන්නේ කියලා අහපහම මේ ප්‍රේතයා මොකද්ද කියන්නේ? මුම් පිංකම කළේ මගේ සල්ලි ටික වියදම් කළා. මගේ සල්ලි වියදම් කළේ උන්ගේ සල්ලි වලින් පිංකමක් කළොත් විතරයි මං යන්නේ. දැන් මොකද්ද ප්‍රශ්නේ? දැන් මේ තාත්තා ජීවත් වෙලා ඉන්න කාලේ සල්ලි ටිකක් එකතු කරලා තියාගෙන හිටියා. එතකොට මැරෙන මොහොතේ අරක තමයි ඔලුවට ආවේ. එහෙමයි. එතකොට ඒ තෘෂ්ණාවෙන් പ്രേත හරි මොකක් හරි දුර්වල ආත්ම භාවයක උපන්. එහෙමයි. දැන් ඉපදිලා ඔහු අර තමන්ගේ මුදල් ටික කියන තෘෂ්ණාවෙන් ඇලිලා ඉන්නේ. එහෙමයි. දරුවෝ කල්පනා කළා තාත්තගේ මුදල් ටිකක් ඉතුරු කරලා තියෙනවා. දැන් මේක අපි කන්න පොන්න පාවිච්චි කරන එක හොඳ නැහැ. මේක අපි තුන් මාසේ පින්කමට යොදමු තාත්තටත් පින් සිද්ධ. එහෙමයි. කියලා දරුවොත් සද්භාවයෙන් තමයි අර මුදල් ටික අරගෙන දානට එන්නේ. හැබැයි තාත්තට මේකට සතුටක් නෙමෙයි ඇති උනේ හිත නරක වීමක්. දැන් මේගොල්ලන්ගේ මුදල් ටික ඉතුරු කරගන්න මගේ මුදල් ටික වියදම් කරනවා. එහෙමයි. දැන් හරිනම් සතුටු වෙන්න ඕන කරන්නේ මම නැතත් මගේ මුදල් ටික මේකට යෙදෙවුවා. මමයි දැන් මේ පින්කමේ දායකයෙක් වුණා කියලා. එහෙමයි. ඉතින් එහෙම හිත සතුටු කරගන්න බැහැ. ඇයිද? ජීවත් වෙලා ඉන්න කාලේ ඒ මානසිකත්වය නෙමෙයි පුරුදු කරලා තියෙන්නේ. එහෙමයි. පුරුදු කරලා තියෙන්නේ අර කොහොම හරි අනිත් කෙනා ලවා වියදම් කරලා තමන්ගේ කොටස ඉතිරි කිරීමේ මානසිකත්වය පුරුදු කරලා දෙන්න. දැන් මේ මැරුණට පස්සෙත් මේ මේ කතාව තමයි කියන්නේ. මගේ එක ඉතුරු කරලා උඹලගේ එක වියදම් කරපල්ලා. එහෙමයි. දැන් මේගොල්ලෝ කළේ උඹලගේ එක තියාගෙන මගේ එක වියදම් කළා. ඒ නිසාම යන්නේ කරදර කරන්නේ. එතකොට පින් අනුමෝදන් වීමේ අවශ්‍යතාවයක් නෙවෙයි අර පරිගන්න වගේ තමයි කටයුතු කරන්නේ. එහෙමයි. ඉතින් අන්න ඒ වගේ කුසලය ගැන හිත සතුටු කරගන්න මනස පුරුදු කරලා නැතිනම් ඒතනත්තාට මිය ගියාය කියලා විශේෂයෙන් ඒක කුසලතාවයක් හැටියට අමුතුවෙන් මතුවෙන්නේ නැහැ. එහෙමයි. ඒ නිසා අවම වශයෙන් ඔය සුදුසුකම් දෙකවත් තියෙන්න ඕන පින් අනුමෝදන් වෙන්න. පළවෙනි සුදුසුකම තමයි මේ කරන කුසල ක්‍රියාව ගැන sannivedanaya වෙන්න. දෙවෙනි කාරණය තමයි ඒක හොඳ දෙයක් කියලා හිත සතුටු කරගන්න පුළුවන් වෙන්න. එහෙමයි. ඒ සුදුසුකම් තිබුණොත් යම්කිසි කෙනෙකුට පින අනුමෝදන් වෙන්නට පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ අනුමෝදන් වීමත් ඒ වෙලේම පළදරන්නේ പ്രേත ලෝකේ අනිත් අයට පින් අනුමෝදන් වුණාය නැතය කියලා විශේෂත්වයක් එහි ඇත්තේ නැහැ. ඒ නිසා තමයි പ്രേත ලෝකේ පින් අනුමෝදන් පින ලැබෙන තැන හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. එහෙම. ඊළඟට දැන් මහානායකහන් මෙහිදී පැහැදිලි කරනවා අර ජානුස්සෝනි කියන බ්‍රාහ්මණයාට දැන් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරලා දෙනවානේ මේ මේ අයටයි පින් අනුමෝදන් වෙන්න පුළුවන්කම තියෙනවා. එහෙමයි. ඊට පස්සේ ඔහු අහනවා පින්වත් ගෞතමයන් වහන්ස මියගිය තැනැත්තා එහි නොපැමිණියේ නම් ඔහු දෙසා දෙන දානේ ඵලය කවරෙකුට ලැබේද? කවරෙක් ඒ දාන ඵලය වළඳන්නේදයි බ්‍රාහ්මණයා කියයි. එකල්හි තථාගතයන් වහන්සේ බ්‍රාහ්මණය උදෙසා දන් දුන් නෑයා പ്രേත ලෝකයට පැමිණ නැතත් പ്രേත ලෝකයට පැමිණ ඉන්න අන්නෑයෝ ඒ දානේ ඵලය ලබන්නාහයි වදාළසේක. පින්වත් ගෞතමයන් වහන්සේ ඒ නෑයන් പ്രേත ලෝකයට නොපැමිණියේ නම් අන්නෑනොත් එහි පැමිණ නැතිනම් ඒ දානේ ඵලය කවරෙක් ලබා දෙයි බ්‍රාහ්මණයා විචාලේ. එකල්හි තථාගතයන් වහන්සේ බ්‍රාහ්මණය සංසාරේ ඊතා දීර්ඝ බැවින් කාහට උවද ඥාති ප්‍රේතයන් නැතිවිය නොහැකිය. ඉදින් ඥාති ප්‍රේතයන් නැතද දායකයාට නිෂ්ඵල නොවන්නේය. එහි ඵලය දායකයාට ලැබෙන්නේ යයි වදාළසේක. මේ දේශනාව අංගුත්තර නිකායේ දසක නිපාතයේ සඳහන් වන්නේ. මේ දේශනාව අනුව සලකා ගන්නට ඇත්තේ නරකයේහි තිරිසන් යෝනියෙහිත් මිනිස් ලොවත් දෙව්ලොවත් උපන්නවුන් විසින් මලවුන් උදෙසා දෙන දානයාගේ ඵලය නොලබන බව හා പ്രേතව උපන්න උන් විසින් පමණක් ඒ දාන ඵලය ලබන බවය. මියගිය අයට දාන ඵලය ලැබුණත් නොලැබුණත් දන් දුන් තැනැත්තාට දානේ ඵලය ඒකාන්තයෙන් ලැබෙන බවත් සැලකිය යුතුය. මියගිය අයගේ ගුණ සලකා ඔවුන්ට උපකාරයක් වශයෙන් කරන්නට ඇත්තා වූ එකම දෙයත් ඔවුන් උදෙසා දාන පින්කම් කොට ඒ පින් ඔවුන්ට අනුමෝදන් කරවීමයි. කෙනෙකු මිය ගියාම ඔහු කොහි උපන්නාද යන බව දැන ගැනීමට ක්‍රමයක් නැත. සෝවාන් ආදී මගපළවලට පැමිණි ආර්ය පුද්ගලයෝ මරණින් මතු සුගතියෙහි මිස දුර්ගතියෙහි නූපදිති. පොතජන පුද්ගලයන්ගේ උත්පත්තිය පිළිබඳ නියමයක් නැත. සමහර විට බොහෝ පින් කළ අයද මරණාසන්නයේ සිත් නරක් වීමෙන් දුර්ගතියෙහි උපදිති. එබැවින් කවරකටවත් පින් ලැබීමට බලාපොරොත්තු වන ස්ථානයක උපදින්නට ඉඩ ඇත්තේය. එසේ උපනහොත් ඥාති මිත්‍රයන් විසින් ඔහු උදෙසා දන් දී පින් දෙනතුරු ඔහුට දුකින් වාසය කරන්නට සිදුවේ. එබැවින් මියගිය කවරෙකු ගැන උවද දන් දී පින් දීම කළ යුතුය. මියගිය තනත්තා පින පිළිගත්තද නොගතද කළ තනත්තාට ඒ දානයේ ඵලය ඒකාන්තයෙන් ලැබෙන බැවින් දන් දීම නිෂ්ඵල නොවේ. බොහෝ දෙනෙකුන් දන් දීම කරන්නේ ද නෑයෙකු මිය ගිය විට පමණකි. එවැනි අවස්ථාවකදී උවත් දානයක් දීම Tamanටද මහත් පිහිටක් කර ගැනීම. එහෙමයි. එතකොට ඒ ඥාතීන්ට ඒ පින ලැබුණත් නොලැබුණත් අඩුම තරමින් කරන කෙනාට හරි මෙලව පරලව යහපත පිණිස පවතිනවා. ඒ කරුණා මෛත්‍රියෙන් පින්කමක් කිරීම. එහෙමයි. එහෙමයි. අවසර අපේ ස්වාමීන් වහන්සේ දැන් අපි පින්කමක් කරලා ඥාතීන්ට පින් අනුමෝදන් කරද්දී පෑන් වඩනවා. අපි සාවිනාස මේ පැන් වැඩිම තුලින්ද අපිට මේ ඥාතින්ට පින් අනුමෝදන් කරන්න මේ පැන් වැඩේ නැත්තම් ඥාතින්ට පින් අනුමෝදන් කරගන්න බැරිද? ඇත්තටම පින් අනුමෝදන් කිරීම කියලා කියන්නේ පැන් වැඩිමක් කියන එකක් නෙමෙයි. එහෙමයි. පින් අනුමෝදන් කිරීම කියලා කියන්නේ තමන් කළ කුසලය තමන් කර පින අනුන්ට අනුමෝදන් කිරීම. ඒතර අනිත් අයට සතුටු සිතින් ඒක අනුමෝදන් වෙන්න පුළුවන් නම් එහි කිසි බාධකයක් නැහැ. එහෙමයි. නමුත් දැන් අපිට අනිත් කෙනාට නොපෙනෙන දෙයක් දෙනකොට ඒක සංකේතාත්මකව පෙන්වන්නට උපාය මාර්ගයක් හැටියට තමයි මිනිසුන් අතර පැන්වැක් කිරීම යොදාගෙන තියෙන්නේ. එහෙමයි. ඒ කියන්නේ අපි හිතමු දැන් අද කාලේ නම් ඉඩමකට ලියවිල්ලක් දෙනවා. එහෙමයි. එතකොට අතීත කාලේ එහෙම ලියවිල්ලකුත් නැහැ. එතකොට අතපැන්වක් කරලා තමයි ඒක පූජා කළා කියන සංකේතය සනිටුහන්. එහෙමයි. එහෙමයි. ඉතින් අද කාලේ නම් ඔප්පුවක් ලියලා ඒක අතට දෙන්න පුළුවන් එහෙමයි. ඉතින් අන්න ඒ වගේ යම්කිසි නොපෙනෙන යමක් දෙනවාය කියන සංකේතය මතු කරන්න තමයි ප්‍රධාන වශයෙන් පැන් වැඩිම සිද්ධ කරන්නේ. නමුත් ඒ පැන් වැඩිම මත පින අනුමෝදන් වෙනව නෙමෙයි. නමුත් හැබැයි මෙහෙම දෙයක් වෙන්නට පුළුවන්. දැන් අර අපි උදාහරණ කතාවේදී කිව්වේ අර තාත්තා මැරිලා ගිහිල්ලා තමන්ගේ මුදල් ටික නෙමෙයි දරුවන්ගේ මුදල් වියදම් කළොත් විතරයි මං යන්නේ කියලා කිව්වා. අන්න ඒ වගේ සමහරු හිතාගෙන ඉන්න පුළුවන් පැන් වැඩුවොත් විතරයි පින් ලැබෙන්නේ කියලා. එහෙමයි. එතකොට එහෙම සංකල්පයක හිර වෙලා හිටියොත් පැන් වැඩුවේ නැත්තම් අනේ අපිට පැන් ටිකක්වත් වැඩුවේ නැහැ. දැන් ඒ පින්කම සාර්ථක නැහැ කියලා ඒගොල්ලෝ හිත නරක කරගන්න පුළුවන්. එහෙමයි. ඒ නිසා පැන් වැඩිම එතනදී යෝග්‍යයි. මහානායක හඳුරුත් ඔය සම්බන්ධව මේ විදිහට පැහැදිලි කරනවා. 93 වෙනි ප්‍රශ්නය යටතේ දෙන තැනැත්තා විසින් අතටගෙන ප්‍රතිග්‍රාහකයාගේ අතෙහි නොතැබිය හැකි දෙයක් දීමේදී පූජා කිරීමේදී ඒ වස්තුව දෙමිය පූජා කරමිය කියා ප්‍රතිග්‍රාහකයාගේ අතට පැන්වත් කිරීම පෞරාණික චාරිත්‍රයකි. එය කවර කලයක පටන් ගත්තාදැයි නොකිය හැකි තරමට පැරණි සිරතකි. වෙසතුරු රජතුමා ජීවත් වූයේ අවුරුදු කෝටි ගණනකට ඉහත අතීතයේ. යමක් දීමේදී පැන්වත් කිරීමේ සිරිත එකලද පැවති බව වෙසතුරු රජතුමා විසින් අතුදන් දීම දක්වන ජාතක අටුවා පාඨයෙන් පෙනේ. බිම්බිසාර රජතුමා වේළුවනාරාමේ පූජා කිරීමේදීද තථාගතයන් වහන්සේගේ අතට පැන්වත් කළ බව දැක්වේ. එතකොට මෙන්න මේ විදිහට නායක හඳුරෝ මේ අවස්ථා ගණනාවක් දක්වනෝ ඒ අතීත කාලයේ පැන්වත් කිරීම චාරිත්‍රාක් හැටියට පෞරාණික චාරිත්‍රාක් හැටියට කෙරුණු බව. පින්දීමේදී පැන්වත් කිරීම කවර කලෙක පටන් ගන්නා ලද්දේද යන වග දැන ගැනීමට පොතපතින් සාධකයක් සොයා ගන්නට නැත. මේ බුදු සස්නෙහි පළමුවෙන්ම ඥාතීන්ට පින්දුන් තැනැත්තා සැටියට පොතපතෙහි සඳහන් වන්නේ බිම්බිසාර රජතුමාය. එතුමා පෑන් වඩා පින්දුන් බවක් කොතනකවත් සඳහන් වී නැත. බොහෝ പ്രേත වස්තුවලද පින් දුන් බවත් පින් අනුමෝදන් වීමෙන් සම්පත් ලැබූ බවත් සඳහන් වේ පැන්වත් කිරීමක් ඒ එක්තැනකවත් සඳහන් වී නැත. ඒ කරුණ වලින් සිතා ගන්නට ඇත්තේ පින් දීමෙහිදී පැන්වත් කිරීම පසු කාලයේදී පුරුදුවක් කියයි. දැන් මේ පැන් වැඩිම කරගෙන එන්නේ මලවුන් මලවුන්ට පින් දීමේදී පමණකි. දෙවියන්ට හා අනික් සත්වයන්ට පින් දීමේදීද මේ පැන් වැඩිම නොසුදුසු නොවේ. බුරුම බෞද්ධයෝ කාහට පින් දීමේදීත් පැන් වැඩීම කරති. මලවුන්ට පින් දීමේදී පමණක් පැන් වැඩීම පුරුදු කරගෙන තිබෙන්නේ තිරෝකුඩ සූත්‍රයේහි ජලය පහතට ගලා යන්නක් මෙන් මිනිසුන් විසින් දෙන පින പ്രേතයාට ලැබෙන බව දක්වා ඇති නිසා විය හැකියි. මලවුන්ට පින් දීමේදී පැන් වැඩීම කළ යුතුය කියා කොතනකවත් බුදුන් වහන්සේගේ දේශනයක් නම් දක්නට නැත. ඒ නිසා පැන් වැඩීම කොට හෝ නොකොට හෝ පින් දිය හැකි බව කිය යුතුය. පැන්වැදීම හෝ නොඇඩීම පින් දෙන තැනැත්තාගේ කැමැත්ත අනුව සිදු විය යුත්තේ. පින් ගන්නට ඉන්නා പ്രേතයා පින් දෙතහොත් පැන්වැදීම කල යුතුයමය කියා සිතාගෙන ඉන්නා කෙනෙකු වොහොත් පැන්වැදීම නොකොට දෙන පින නොලැබේය කියා සිතාගෙන අනුමෝදන් නොවන්නටද පිළිවෙන. එසේ හොහොත් දෙන පින ඔහුට නොලැබී යා හැකි. ඒ නිසා මලවුන්ට පින් දීමේදී පැන් වැඩිම කිරීම වඩා යහපත් බව කියතේ. එහෙම. ඒ කියන්නේ ඉතින් දැන් ජීවත්ව ඉන්න අය යම් යම් සම්මුති ඇති කරගන්නවා වගේම ඉතින් මරුණට පස්සෙත් ඒ බඳු සම්මුතිත් එක්කනේ ඒගොල්ලෝ ඉන්නේ. එහෙමයි. එතකොට සමහරව ජීවත්ව ඉන්න කාලෙම පැන් වැඩුවොත් තමයි පින් ලැබෙන්නේ කියන ආකල්පයේ ඉන්නකොට පැන් වැඩුවේ නැත්නම් ඒගොල්ලන්ට පින් අනුමෝදන් කිරීම කලේ නැහැ වගේ. එහෙමයි. ඉතින් මරුණට පස්සෙත් ඒ ප්‍රශ්නේ නෝ පැන් වැඩුවේ නැත්නම් අපිට පින් දීම හරියට කෙරුණේ නැහැ කියලා ඒගොල්ලෝ හිතනරක් කරගන්න පුළුවන් පින් අනුමෝදන් වෙන්නේ නැතුව. එහෙමයි. ඉතින් එහෙම අලාභයක් නොවෙන්නට ඒ අයට පැන් ටිකක් වඩලා පින් අනුමෝදන් කිරීම වඩා සුදුසුයි කියන බව තමයි නායක හඳුරු මෙහිදී යෝජනා කරන්නේ. එහෙමයි. අපේ ස්වාමීන් අවසරයි. එතකොට මේ බුදුදහමේ හැටියට මලවුන්ට පින් දීම සඳහා දින නියමයක් තියෙනවද අපේ ස්වාමීන් දැන් අපි කියනවා හත් දවසේ දාණය, තුන් මාසේ දාණය යන ආදී වශයෙන්. මෙහිම අනිවාර්ය දින නියමයක් තියෙනවද අපේ ස්වාමීන් වහන්සේ පින් අනුමෝදන් කරන්නේ? එහෙම දින නියමයක් නැහැ. කවදා පින් අනුමෝදන් කළත් ඥාතියාට අර මුලින් කියපු කරුණු දෙක. ඒ කියන්නේ හරියට පින්කම කරන බව sannivedanaya වෙනවනම් සතුටු සිතින් අනුමෝදන් වෙන්නට පුළුවන් ඒක ඥාතියාට කිසිදු බාධාවක් නැහැ. එහෙමයි. හැබැයි අර පැන් වැඩිම ගැන කිව්වා වගේ අර ඥාතියා හිතාගෙන ඉන්නවා නම් හත් දවසෙන්ම පින් අනුමෝදන් කරන්න ඕන තුන් මාසෙම පින් අනුමෝදන් කරන්න ඕන කියලා මියගිය කෙනත් එදාට බලාපොරොත්තුෙන් ඉන්නවනම් එදාට පින් අනුමෝදන් නොකිරීම සම්බන්ධව ඔවුන්ගේ සිතේ කනස්සල්ලක් මතුවෙන්නට පුළුවන්. එහෙමයි. අනිත් කාරණේ තමයි යමක් සමාජය තුළ දිගින් දිගට පවත්වාගෙන යාමේදී යම් යම් සම්මුති රීති සංස්කෘතිකමය වශයෙන් ඇති කර ගැනීම වැදගත්කමක් තියෙනවා. එහෙමයි. දැන් 7 දවසෙන් 3 මාසෙන් කියලා දින නියමයක් නැහැ කියලා කිව්වහම කෙනෙක් එතකොට 7 දවස ගත වෙනකොට පින්කම කරන්න තව ඉතින් දින කීපයක් ගිහිල්ලා කරන්න පුළුවන් කියලා ඔහොම ඔහොම පසුබාමින් ඒක සම්පූර්ණයෙන්ම මගේ හැරිලා යන්නත් පුළුවන්. එහෙමයි. 3 මාස කියලා නියමයක් නැත්නම් ඒක සම්පූර්ණයෙන් මගේ හැරිලා යන්නත් පුළුවන්. එහෙමයි. ඉතින් ඒ නිසා සමාජයේ යහපත් ක්‍රියාවන් පවත්වාගෙන යාමේ උපාය මාර්ගයක් හැටියට දින නියම කරගෙන තියනවා වෙන්න පුළුවන්. ඒ නිසා ඒවා පවත්වාගෙන යාම අර පින්කම සිද්ධ කරන්න විශේෂයෙන් දිනයක් කියලා එකක් අවශ්‍ය නැහැ. නමුත් දේවල් මගහැරෙන්නේ නැතුව අඛණ්ඩව ඒ සත්‍යාරිත්‍ර පවත්වාගෙන යාමේ අවශ්‍යතාවය සඳහා නිශ්චිත දින කාලවක් වානු යොදා ගැනීම යම්කිසි වැදගත්කමක් තියෙනවා. එහෙමයි. ඉතින් අප්‍රමාණ පින් අපේ ස්වාමීන් වහන්සේට අදත් වටිනා දහම් සාකච්ඡාවක් වුණත් ඉතින් අදට අපිට වෙලාව වෙන් වෙලා තියෙන කාලය අවසන් වෙනවා. අපිට ඔබගේ නිවසින් සමුගන්නට සිදු වෙනවා. ඉතින් අපේ ස්වාමීන් වහන්සේ අප්‍රමාණ පින් සිදු වෙනවා වහන්සේට අදත් අපගේ ආරාධනාව පිළිගෙන අප කිරී අනුකම්පාවෙන් වැඩමව වදාරලා වටිනා දේශනාවක් කරලා මේ ජනිත කරගත්තා වූ කුසල බලය අපි ඔබ වහන්සේට අනුමෝදන් කරනවා. ඔබ වහන්සේ නිදුක් වේවා නිරෝගී වේවා කරගෙන යන ශාසනික මෙහෙවර තව තවත් ශක්තිමත් ආකාරයෙන් කරගෙන යාමට ඔබ වහන්සේට අවශ්‍ය සීලූම ශක්තිය බලය ලැබේවා. දිව්‍ය බ්‍රහ්මාදී සීලූම දෙනාගේ නිබඳ ආරක්ෂාව රැකවරණය ඔබ වහන්සේට ලැබේවා. අවසන ඔබ වහන්සේ ප්‍රාර්ථනීය බෝධියකින් ඒ අමා මහ නිවන් සුවේම ඔබ වහන්සේට සාක්ෂාත් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒත් එක්කම සුපින්වතුනේ TS අපේ ගරු සභාපතිතුමන් අධ්‍යක්ෂක මණ්ඩලය ඇතුළු අපේ සමස්ත කාර්ය මණ්ඩලයටම අපි මේ පුණ්‍ය කර්මය අනුමෝදන් කරනවා මේ කරගෙන යන සාසනික මෙහෙවර තව තවත් ශක්තිමත් ආකාරයෙන් කරගෙන යාමටත් ඔවුනොවුන් බලාපොරොත්තු වෙන ප්‍රාර්ථනා කරන්නා වූ ඒ බෝධියකින් අමා මහ නිවන් සුවය සාක්ෂාත් කරගන්නටත් මේ කුසල බලය අනුමෝදන් වේවා කියලා. ඉතින් සියස අපේ නිබද ශක්තිය දායක කාරකාදී ඔබ සැම අපි ඔබටත් මේ කුසල බලය අනුමෝදන් කරනවා. ඔබගේ ප්‍රාර්ථනාවන් යහපත් බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ වේවා ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා. අවසන ප්‍රාර්ථනීය බෝධියකින් ඔබටත් අමා මහ නිවන් සුවය සාක්ෂාත් කරගන්නට මේ කුසල බලය හේතු වාසනාම වේවා කියලා. ඉතින් සුපින්නතුනේ සුපුරුදු පරිදි නැවතත් මේ වගේ හරවත් දහම් සාකච්ඡා වැඩසටහනකින් අපි ඔබගේ යාලින්දේට ලබන සතියේ ගොඩවන බලාපොරොත්තු වෙන අදට අපි ඔබගේ නිවසෙන් සමුගන්නවා. ඔබ සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි.